දැන් මෙතන සම්බන්ධලා ඉන්නේ හුඟක් පුංචි ස්වාමීන් වහන්සලා සාමණේර ස්වාමීන් වහන්සලා හින්දා. ඉතින් සාමණේර ස්වාමීන් වහන්සලා වශයෙන් අපි ඉතින් සාමණේර දස සීලය ආරක්ෂා කරනවා නේද? ඉතින් එතකොට මේ සාමණේර දස සීලය අපි බොහොම ගෞරව සම්පයුක්තව ඒ වගේම ඒ කෙරෙහි යම් නැමී සිටගෙන ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් බුද්ධ ගෞරවයෙන් ධර්ම ගෞරවයෙන් ආරක්ෂා කරන් සංඝ ගෞරවයෙන් ආරක්ෂා කරන්න යම්කිසි උත්සාහයක් අපේ පැත්තෙන් එන්න ඕනේ. ඒ වගේමයි ඒක මේ මුලදී ඒ තරම්ම තේරෙන්නේ අපිට ඒකේ වටිනකමක්. ඒ වගේම සමහර විට අපේ ගුරුතුමන්ලා ගුරු ස්වාමීන් වහන්සලා කියන නිසායි අපි කරන්නේ. නමුත් පස්සේ පස්සේ තමයි අපිට ඒකේ තියෙන වටිනකම, සීලයක තියෙන ලැබෙන ආරක්ෂාව, ඒකෙන් ලැබෙන පිටුවහල අපිට තේරෙන්න ගන්න. ඒ නිසා පුංචි කාලෙදී අපිට ගුරු ස්වාමීන් වහන්සලා යටතේ, වැඩිහිටියන් වහන්සේලා යටතේ අපිට ටිකක් හික්මෙන්න සිද්ධ වෙනවා. මොකද තාම අපිට සීලයක වටිනකම තේරලා නැති නිසා. කෙසේ නමුත් අපි සීලයෙන් අනුග්‍රහ කිරීම ඊටාම් වැදගත් වෙනවා. ඒ නිසා අපි භාවනාවක් කරගෙන යනකොටත් ටිකක් ගැඹුරු විපස්සනාවක් වඩනකොටත් එහෙමත් නැත්නම් දීර්ඝ ගමනක ආධ්‍යාත්මිකව යෙදෙනකොටත් මෙන්න මේ සීලයෙන් ලැබෙන අනුග්‍රහය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඉතින් ඒ නිසා අපේ ස්වාමීන් වහන්සේලාට පුංචි ස්වාමීන් වහන්සේලාට පුළුවන් ඒ පුංචි උනත් අපි මේ ආරක්ෂා කරන්න හදන සීලය අනිත් අය සෙල්ලම් කර කර දුව පැන ඇවිදිනකොට අපි කොහොමද මේ සිල්වත් හික්මිලා ගත කරන්න උත්සාහන්ත වෙන්නේ කියලා ඒ තමන් දරන උත්සාහය ගැන තමන් තමන් දරන ප්‍රයත්නය ගැන හිතලා සතුට වෙන්න පුළුවන් ඒ තුලින්ම තමන්ගේ හිතේ යම්කිසි සතුටක් අනිත් අයට වඩා මම තුල මා තුල යම්ස හික්මීමක් තියෙනවා නේද කියලා පුංචි සතුටක් ඇති කරගන්නත් පුළුවන්. ඒ නිසා ඒ බඳු සතුටක් ඇතිවීම සීලයෙන් ලැබෙන ලොකු ආනිසංශයක් වෙනවා. හිතන්න දැන් අපි කිසිම තැකීමක් නැත්නම් අපේ සීලය ගැන එතකොට අපි අනිත් ඈත් එක්ක ගහ බැන ගන්නවා කිසිම වග විභාගයක් නැතුව දේවල් කතා කරනවා එතකොට සමාලාට අනිත් අයගේ හිත රිදෙනවා ඒගොල්ලෝ ආඬනවා වැළපෙනවා ගිහිල්ලා දොස් කියනවා ගුරු ස්වාමීන් වහන්සේලාට ගිහිල්ලා පැමිණිලි කරනවා මොකද අපේ අතින් යම් යම් වැරදි සිද්ධ වෙලා තියෙන නිසා නමුත් අපි ටිකක් හික්මිලා කටයුතු කරනවා නම් සීලයෙන් ආරක්ෂා වෙනවා නම් සීලයක් ආරක්ෂා කරන අවංක උත්සාහන්ත වෙනවා නම් අන්න ඒ බඳු තත්වයකට අපිපත් වෙන්නේ නැහැ. මටත් අනුන්ටත් යහපතක් සැලසෙන විදිහකට ඉන්න පුළුවන්කමක් අපිට සැලැස්සෙනවා. ඒ නිසා මෙන්න මේ විදිහට සීලයෙන් අනුග්‍රහ කරන්න කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. ඊට පස්සේ අපිට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ සුතයෙන් අනුග්‍රහ කරන්න කියලා. ඒ කියන්නේ භාගතුන් වහන්සේ දේශනා කරපු ධර්මය ඉගෙන කියා ගන්න අවශ්‍යයි. අපේ ස්වාමීන් වහන්සේලා පොත්පත් ඉගෙන ගන්නවා, ධම ඉගෙන ගන්නවා. පොත්පත් පරිශීලනය කළා ඒවා මතක තියාගන්න උත්සාහත් වෙනවා සජ්ජහායනා කරනවා මේ හැම දෙයකින්ම ඇත්තටම අපි මේ භාගතුන් වහන්සේ දේශනා කරපු ධර්මය ප්‍රගුණ කිරීමක් තව තව මතක තබා ගැනීමක් තමයි කරන්න උත්සාහත් වෙන්නේ. ඒක ඊටාම් වැදගත්. මොකද බොහොම විරල බොහොම දුර්ලභ දෙයක් තමයි මේ භාගතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. ඒක අපිට හැමදාම අහන්න හම්බෙන්නෙත් නැහැ. අද බහුලව අහන්න ලැබෙන නිසා අපිට ඒකේ වටිනකම තේරෙන්නෙත් නැහැ. ඒ නිසා අපි වටිනාකම තේරුම් අරගෙන දහමට නැඹුරු වෙනවා නම් ඒක දහම තව තව අහන්න උත්සාහත් වෙනවා නම් හිතේ දරා ගන්නවා නම් ඒ ධර්මයෙන් ලොකු පිටුවහලක් ලැබෙනවා මඟ පෙන්වීමක් ලැබෙනවා ඒ නිසා බුදුරජාණන් වහන්සේ සුතයෙන් අනුග්‍රහ කරන්න කියලා ධර්මයේ ඉගෙන ගන්න කියලා මතක් කරනවා ඊට පස්සේ අපි දැන් දවල් කාලෙදි කළා වගේ ටිකක් සාකච්ඡා කරන්නත් භාගතුන් වහන්සේ අනුදැන වදාරනවා මොකද සමහරලාට අපි තේරුම් ගත්ත දේවල් හරියටම අපිට තේරුණාද කියන එක ගැන ස්ථිරව කියන්න බෑ. සමහරට අපිට වැරදිලා තේරෙන්නත් පුළුවන්. වරදවල අපි වටහා ගත්තා වෙන්නත් පුළුවන්. සමහර විට අපි සාකච්ඡා කරද්දී අපේ ගුරු සාමින් වහන්සේ කෙනෙක් නැත්නම් වැඩිහිටි සාමින් වහන්සේ කෙනෙක් ඒ අපි තේරුම් ගත්තට වඩා වෙනස් ආකාරයකට ඒක විස්තර කළා ගැඹුරක් පෙන්වන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ නිසා අපි සාකච්ඡා කරන එක ඊටාම් වැදගත් වෙනවා. ඉතින් ඒ නිසා විටින් විට ගිහිල්ලා ධර්මදර විනයදර ස්වාමීන් වහන්සේලා මුණ ගැහිලා ඒ තමන්ගේ අවබෝධය ගැන තමන් තේරුම් ගත්ත හැටි සාකච්ඡා කරන්න කියලා මතක් කරලා තියෙනවා. දැන් විශේෂයෙන්ම භාවනා වැඩමුළුවකදී ඊට වඩා වෙනස් මුහුණුවරක් ගන්නවා. මොකද අපි සතිය දියුණු කරන්න උත්සාහන්ත වෙනවා. ඒ සඳහා යම්කිසි ප්‍රයත්නයක් දරනවා. ඉතින් එතකොට ඒ අපිට ලැබෙන අත්දැකීම් මොන වගේද මම මේ කමටහනක් වඩන්න උත්සාහන්ත උනේ. එහෙම නැත්නම් කොහොමද මම භාවනා කළේ? මට ආපු බාධාවන් මොනවද? මම මේ බාධාවන් ජයගත්තේ කොහොමද? කියලා සාකච්ඡා කරන්න පුළුවන් නම් ඒක ඊටාම් වටිනවා. එතකොට සමහර විට තේරෙනවා මේ මට තිබිච්ච ප්‍රශ්නේම තවත් කෙනෙකුටත් ඇවිල්ලා තියෙනවා. දැන් අපේ පුංචි සායනාසලා ලියලා තිබුණා. මේ මේ විදිහට මම භාවනා කළා. මේ විදිහට සතිය පිහිටවන්න උත්සාහන්ත වුණා. මේ විදිහට මම සක්මනට ගියා කියලා ලියලා තිබුණා. එතකොට සමහර විට මෙතන ඉන්න පුළුවන් ඒක ලියා ගන්න බැරි නැත්නම් තාම ටිකක් තේරිච්ච නැති කෙනෙක් ඉන්න පුළුවන්. ඉතින් එතකොට ඒගොල්ලන්ට දැන් අන්න යම්සේ මඟ පෙන්වීමක් ලැබෙනවා. මොකද අනිත් අය ඉදිරිපත් කරලා තියෙනවා. මේ විදිහටයි මම සක්මන් කළේ, මේ විදිහටයි මම ඉඳගෙන සතිය දිනු කළේ, මේ විදිහටයි මම දානේ වළඳනකොට සතිය දිනු කළේ, මේ විදිහටයි මම පැම් පහසු වෙනකොට සතිය දිනු කළේ කියලා යම්කිසි වාක්‍යයක් ලියලා විස්තර කරලා තියෙනවා නම් අනිත් අයටත් ඒක ටිකක් තේරෙන්න ගන්නවා. ඒ වගේමයි අපි හිතමු දැන් එකලලා තියෙන විදිහේ යම් අඩුපාඩු තියෙනවා නම් ඒවා විස්තර කළා සකස් කළා දෙනකොට ඒතර තවදුරටත් අපිට විශ්වාසවන්තව ඉදිරියට කරගෙන යන්නත් අවස්ථාව සැලසෙනවා. සමහරවිට අපි හරියට කළා නම්, නිවැරදිව කළා නම් එතකොට ඒ ගැන ප්‍රශංසාවක් ලැබෙනකොට නැත්නම් ඒක අනුමත වෙනකොට අන්න අපිට ධෛර්යවන්තව ඉදිරියට කරගෙන යන්න ලොකු උත්තේජනයකුත් ලැබෙනවා. ඒ නිසා මෙන්න මේ සාකච්ඡා අනුග්‍රහිතය සාකච්ඡාවක් කරහා අපි අපි කරපු විදිහ තවත් කෙනෙක් එක්ක සාකච්ඡා කිරීම, ඒක sannivedanaya කිරීම, තෝරා බේරා ගැනීම අපේ හිතේ යම් යම් සැක සංකා තිබුණා නම් ඒවා දුරු කර ගැනීම ඉතාම වටිනවා. <clears throat> දැන් අදත් ඇත්තටම ප්‍රශ්නයක් ඉදිරිපත් වෙලා තිබුණා මේ කරන භාවනාව නිවැරදිද? ඒක අපි සාකච්ඡා කරන්න ඕනේ. තියෙනවා නම් අඩුපාඩු ඒවා හදා ගන්න ඕනේ. සැකයක් හිතේ තියෙනවා නම් ඒක දුරු කර ගන්න ඕනේ. ඒක සූත්‍ර දේශනාවත් එක්ක ගලපලා භවනා කරපු ස්වාමීන් වහන්සලත් එක්ක කතා බහ කළා. මේකේ ලැබිච්ච ආනිසංස මොනවද කියලා විග්‍රහ කරගෙන එතකොට අන්න හිතේ තියෙන දෙගිඩියාව හිතේ සැක පහළ වෙලා තේනවා නම් ඒවා දුරු කරගන්න අවස්ථාවක් සැලසෙනවා. ඒ නිසා අපි විවෘතව යමක් සාකච්ඡා කරන එක ඊටාම් වටිනවා. එතකොට තමයි සැක හැර සැක නැතිව මේ ධහම ප්‍රගුණ කරන්න පුළුවන්. මේක නිකම්ම නිකං අන්ධ භක්තිය මත පදනම් වෙලා යන ගමනක් නෙමෙයි. මේකේ ප්‍රතිඵල දැක දැක යන ගමනක්. හිතන්න දැන් අපේ පුංචි සාමින් වහන්සේලා <clears throat> ටික ටික සතිමත් බව දිනු කරන්න දිනු කරන්න. හිතන්න සක්මනේදී සතිය දිනු කරන්න උත්සාහන්ත වුණා. අද දවසේදී අපිටම පියවර 15ක් යන්න පුළුවන්කම ලැබුණා. හිතන්න හෙට දවසේදී ඔන්න පියවර 20ක් යන්න පුළුවන්කම ලැබුණා. මම කියන්නේ සිහියෙන්. ඊට පස්සේ අපිටම අනිද්දා වෙනකොට පියවර 30ක් ඔන්න සිහියෙන් යන්න පුළුවන්කම ලැබුණා. ඉතින් ඒ කියන්නේ අපි මේ යම්කිසි උත්සාහයක් දැරුවා ඒ හරහා මා තුළ යම්කිසි හැකියාවක් දිනු වෙලා තියෙනවා. තාම මට ඒක හරියටම තේරෙන්නේ නැහැ මේකම සතියද සමාධියද එච්චරම තේරෙන එකක් නැහැ. නමුත් මොකද්ද කුසලතාවයක් වැඩෙනවා කියලා අපිට තේරෙනවා. ඉතින් කියන්නේ මේක අත්දක ගන්න පුළුවන්. ඒ කියන්නේ නිකම්ම අනිත් කෙනෙක් කිව්ව ඵලයට පිළිගැනීම නෙමෙයි අපි කරලා බලනවා. ප්‍රායෝගිකව ඒ තුල යෙදෙනවා. යෙදීම හරහා Tamanට දැනෙනවා මෙන්න මෙහෙම දෙයක් දැන් වෙලා තියෙනවා. ඉස්සර නම් මගේ හිත මෙච්චර වික්ෂිප්ත ගතියක් තියුණා. හැබැයි දැන් ඊට වඩා ටිකක් හික්මීමක් තියෙනවා. මගේ හිත මං කියන දේ අහන ගතියක් තියෙනවා. මං කිව්වහම මෙන්න මේ තන රැඳෙන්න කියලා. පාදයේ හිත ඉන්න කියලා කිව්වහම හිත ටිකක් දැන් කියන දේ අහලා ඉන්නවා. එහෙම නැත්නම් හුස්ම රැල්ලේ සිහිය පවත්වන්න කියලා මම හිතට අවත් මේ අනකලහම අන්න හිත මං කියන දේ අහලා ටිකක් හුස්ම දිහා බලාගෙන ඉන්නවා කියලා අන්න Tamanටම තේරෙනවා. මුල් දවස් දෙකේ නම් දෙක තුනේ නම් එහෙම තිබුණේ නැහැ. ඔන්න දැන් නම් ටිකක් හිත කියන දේ අහනවා. කියලා අර මේ අපි කරපු ඒ අභ්‍යාස හරහා, දරපු උත්සාහය හරහා අපේ හිත ටික ටික මෙල්ල වෙන හැටි, හිත සතිමත් වෙන හැටි, අවදිමත් වෙන හැටි තේරෙන්න ගන්නවා. ඒ නිසා ඒ සාකච්ඡා අනුග්‍රහයේදී ඒ තවත් කෙනෙක් මේක විස්තර කරද්දී අන්න අපිටත් තේරෙනවා දැන් එයා සමහරට මට වඩා ටිකක් එහාට ගිහිල්ලා තියෙනවා. එයා ටිකක් මෙන්න මේ විදිහට මේ බාධාව ජය අරගෙන තියෙනවා කියලා අන්න අපිටත් ඒ තුලින් මේ සාකච්ඡාවක් පැවැත්වෙනකොට ඒ තුලින් ඉගෙන ගන්න යමක් තියෙනවා. ඒ නිසා මම ආරාධනා කරනවා අපේ ස්වාමින් වහන්සලාට ඉස්සරහට ඇවිල්ලා කතා කරන්න. දැන් අද දවාලේ මම ආරාධනා කළා කීප දෙනෙකුට පොඩ්ඩක් ඉස්සරහට ඇවිල්ලා කතා කරන්න කියලා. ඉතින් එහෙම ඉස්සරහට ඇවිල්ලා ඕගොල්ලොත් සම්බන්ධ වෙනකොට සාකච්ඡාවට අනුග්‍රහ කරද්දී එතකොට තමයි හොඳ sannivedanayak සිද්ධ වෙන්නේ. එතකොට තේරෙනවා මේ බොරුවක් කළා නෙමෙයි අනිත් කෙනෙක්ගෙන් කොපි කළා ලියලා නෙමෙයි තමන්ගේම අත්දැකීම්. මේ විස්තර කරලා තියෙන්නේ කියලා අපිට තේරෙනවා. නැත්තම් නිකන් ඔහේ හිතලා ලියන්න පුළුවන් ඒකේ කිසි තේරුමක් නැහැ. මෙතෙන්දී බලාපොරොත්තු වෙන්නේ අපි කලින් මතක් කළා වගේ ප්‍රායෝගිකව මේ තුල යෙදීම. ප්‍රායෝගිකව සතිමත් බව දියුණු කිරීම. ඒ සඳහා විවිධ අභ්‍යාසවල යෙදීම. ඒකයි බලාපොරොත්තු වෙන්නේ. ඒක අපි අවංකව කරනවා නම් උත්සාහයෙන් ඒ තුල යෙදෙනවා නම් අනිවාර්යෙන් අපේ හිතේ යම් වර්ධනයක් වෙනවා ඒකාන්තයි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේ කටයුත්තේදී අපේ හිත එහෙම හෙදුවද්දි මේක කරන්න බෑ. හිත යම් පමණකට සමාධිමත් කරගන්න අවශ්‍යයි. ඒකාග්‍ර කරගන්න අවශ්‍යයි. ඒතොර ඒකත් ටිකක් මුලදී අමාරුයි. <clears throat> මොකද අපේ හිත පුරුද්දක් නැහැ එක තැනක ඉඳලා. එහෙට දුවනවා මෙහෙට දුවනවා අතීතයට යනවා අනාගතයට යනවා අරයා ගාවට යනවා මෙයා ගාවට යනවා. ඉතින් කිසිම ਵਿਚාරයක් නැහැ. කිසිම සංවර භාවතියක් නැහැ. ඒ නිසා මේ හිත සංවර කරගන්න හිතේ යම්කිසි එකඟතාවයක් ඇති කරගන්න උත්සාහන්ත විය යුත්තේ සඳහා සමතයක් වඩන්න කියලා නැත්නම් සමත භාවනාවක් වඩන්න කියලා බුදුරයන් වහන්සේ උපදෙස් දෙනවා. ඒකට කියනවා සමත අනුග්‍රහිතය කියලා. හිත එකඟ කර ගැනීම සඳහා යම්සි ප්‍රයත්නයක් දරන්න සිද්ධ වෙනවා. මොකද සාමාන්‍යයෙන් අපේ හිතේ ඒ බඳු එකඟතාවයක් නැහැ. විසිරිච්ච ගතියක් තියෙන. එහෙට මෙහෙට දුවන පණින ගතියක් තියෙන. ඒ නිසා පුංචි කාලේදී කොහොමත් ඉතින් අමාරුයි සමහර විට. මොකද කෙලිලොල් අවදිය නිසා ඉතින් සෙල්ලමට හිත දුවනවා, අතීතයට දුවනවා, ගෙදල් ගෙවල් වල ගත කරපු ජීවිතයට දුවනවා. ඉතින් විවිධ දේවල් වෙන්න පුළුවන්. අද රටේ තියෙන දේවල් වලට දුවන්න පුළුවන්. ඉතින් මේ බඳු පරිසරයක් තියෙද්දි අපිට පුළුවන් ද අපේ හිත ඒකාග්‍ර කරගන්න. ඉතින් ඒ සඳහා යම්සි ප්‍රයත්නයක් උත්සාහයක් දරන්න සිද්ධ වෙනවා. ඒක තමයි බුදුරජාන් වහන්සේ සමත අනුග්‍රහිතය කියලා පෙන්වන්නේ. ඊට පස්සේ තමයි ගැඹුරක් කතා කරන්නේ තමයි විපස්සනා අනුග්‍රහිතය කියන එක. අර දියුණු කරගත්ත ඒ ඒකාග්‍රතාවය පාවිච්චි කළා. දියුණු කරගත්ත සතිමත් භාවය පාවිච්චි කළා. කොහොමද හිතේ ප්‍රඥාවක් දියුණු කරන්නේ? දැන් මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන ප්‍රඥාවයි අපි නිකම්ම නිකන් ඉස්කෝලේ ගිහිල්ලා පොතපත බලලා රටේ ලෝකේ තියෙන දේවල් ගැන විස්තර දැකලා ඒ තොරතුරු ගබඩා කරගෙන අපි ප්‍රශ්න පත්‍රයට උත්තර දීලා ලකුණු 100ක් ගන්නවයි කියන එක අතර ලොකු වෙනසක් තියෙනවා. දැන් අද කාලේ හුඟක් වෙලාවට අධ්‍යාපන ක්‍රමේ හරහා ඔය මම දෙවණියට විස්තර කරපු ක්‍රමය තමයි සිද්ධ වෙන්නේ. කවුරු හරි මොනවා හරි හොයාගෙන තියනවා, දේවල් දැනගෙන තියනවා. ඒවා ඉතින් පොත්පත්වල පළ වෙලා තියනවා, නැත්නම් අන්තර්ජාලයේ තියනවා. ඉතින් අපිත් ඔවා කියවනවා, හිතේ මතක තියාගන්නවා. පස්සේ ගිහිල්ලා ඉතින් විභාගයට ලියනවා. ඊට පස්සේ ඔන්න ඒ සාමාර්ථයක් ගන්නවා. ඉතින් ඒක නෙමෙයි මේ බුදුරජාණන් වහන්සේ කතා කරන ප්‍රඥාව කියලා කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වන ප්‍රඥාව ඇති කරගන්න නම් අපි ප්‍රායෝගික වැඩපිළිවෙලක යෙදෙන්න අවශ්‍යයි. ඉතින් ඒක තමයි විපස්සනා අනුගහිතයක් කියලා කියන්නේ. අර කලින් කිව්ව හික්මීම අපි තුල යම්තාක් දුරට ඇති කරගෙන ඊට පස්සේ හිතේ ඒකාග්‍රතාවයක් ඇති කරගෙන ඒ ඒකාග්‍ර වෙච්ච හිත සතිමත් වෙච්ච හිත මේ වර්තමාන වශයෙන් පැන දේවල් වෙතට යොමු කරමින් හොඳට තීක්ෂණව ඒවා අධ්‍යයනය කරමින් සොයා බලමින් විමසා බලමින් දිනු කරගත යුතු නුවණක් තියෙනවා විපස්සනාවක් තියෙනවා. ඉතින් ඔන්න ඔය කරුණෝ පහකින් අනුග්‍රහ කරන්න කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඒ නිසා අපේ ස්වාමීන් වහන්සේලා උත්සාහත් වෙන්න මේ කාරණා පහ ගැන පොඩ්ඩක් අවධානය යොමු කරන්න.